ශ්‍රද්ධාවන්තයන් මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ ග්‍රාමයේ වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ මේකද නිස්සරණ වදත්තේ සුදීදී යෝගාචර සිද්දක මෙන ධර්ම දේශනාව පවත්වන ලබන Thank you.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 අසනීයමත් කුසලීනේ යන්තං සම්තං පදං අபிසමිච්ඡේ සක්ඛෝ විජුජසුජේ සුවචෝ තස්ස මුදුපනති ආනි සං බුද්ධකෝ චසුකරෝ

සතිපතා බ්‍රහස්පතිදාදී පවත්වාගෙන යන පස්නාරාම දේශනාව ආරම්භ කරන්න වෙන්නේ අපි ඊවතාවේ ඉරිමානන්ද සූත්‍රය ශක්ති ප්‍රමාණයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න ඉන්නවා අද ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ සුද්ධාදෑන බෞද්ධ කිසිම ගන්නා වූ මේ කරණීය මත කුසලයේන නැත්නම් කරණීය මත සූත්‍රය කියලා හඳුන්වනකොට මේක ත්‍රිපිටකයේ සූත්‍ර පිටකේ සඳහන් වෙන්නේ බුද්ධනිකාය. ඒ නිසා ධාමත් සාරකට අනෙක් සූත්‍ර ආශයකට තමයි මේ සූත්‍රය සංග්‍රහ වෙලා තියෙන්නේ. කොහොම නමුත් දැනට මේ කාශනීය වීගෙන යන්නේ ශ්‍රී ගෞතම සම්බුද්ධ සාසනයේ මේ 2500ක් දෙවිලා ඊගා 2500ට පත් වෙලා මේ යන ගමනේ බෞද්ධයන් වශයෙන් සූත්‍රයක් වශයෙන් වැඩියෙන්ම භාවිත කරපු නැත්නම් වැඩියෙන්ම දරාස්තරයකටපත් වෙච්ච සූත්‍රය කියලා කියන්න පුළුවන් උමාරකතා. මේ බෞද්ධයම වහන්සේලා මේක බෞද්ධයේ ජීවිතයක බලනකොට විවිධාකාර පැති වලින් සම්බන්ධ සමහර වෙලාවට මෛත්‍රී අදහස ලෝක සත්‍යාවදී භාවනාවතර මේ මෛත්‍රී අදහස ඇති කිරීමට මෛත්‍රී දැනක් යෝගවිහාරකේ මන්ත්‍රයක් වාගේ පාවිච්චි වෙනවා. ඒ වගේම දෙකක් දුකක් හතරක් වෙච්ච වෙලාවට ආරක්ෂාව පතලා පිළිතක් වශයෙන් මේ පිළිසූත්‍රයක් වශයෙන් ඉතිසලාම කරනකොට ඉතල කර ගන්නවා නැත්නම් පරිසූත්‍ර සාකච්ඡා කරනවා නම් අධ්‍යයනය කරනවා නම් පරිත්‍ත සූත්‍රයක් විදිහට මේ මෛත්‍රී සූත්‍රය නැත්නම් කර්මීමක සූත්‍රය වාර්තා. ඒනාට මේක අඩංගු වෙලා තියෙන කෝතක නිකායේ සංග්‍රහ වෙලා තියෙන ඉතාමත් ගැඹුරු තවත් සූත්‍ර රාශියක් සමග ඒ නිසා නියතා වූ විපස්සනාවට බර නැත්නම් මේ ජීවිතයේදීම නිවන් දැකීම සඳහා කටයුතු භාවනා උපදේශකත් බලනකොට කිසිම අඩුවක් නැති විපරිවර්ත දේශනාවක් වශයෙන් පිළිගන්නවා. මේක සම්බන්ධයෙන් සාමාන්‍ය අදහසක් දක්වන ස්වාමීන් වහන්සේ නමකේ කතාවකදී කතාවක් මට අහන්න ලැබුණා. ඒ තමයි මේ සූත්‍ර දේශනාවල ඉස්සල්ලාම සංග්‍රහ වෙන්නේ දීඝනිකාය ඒක සූත්‍ර 30ක් සංග්‍රහ වෙනවා වර්ග තුනක් වශයෙන් එක සූත්‍රයක් සමානලාවට බුදුජානක පොතේ පිටු 60ක් 70ක් පමණ දිගයි එක සූත්‍රයක් ඇතුළත මුල ලස්සන කතා සිද්ධි හතරක් පහක් හයක් හතක් සංග්‍රහ මේ දීර්ඝ විස්තරයි දේ සඳහන් කරලා පෙන්නලා දීලා තියෙන්නේ ඉතාමත්ම කතා රසයට කැමැති ගැඹුරු ධර්ම තේරුම් කර ගැනීමට ඉතර ශක්තියක් නැති සීලය පැත්තට මුලත් උනන්දු කරගෙන සූත්‍ර අඩංගු සරල ධර්ම මේ දීගනිකාය සඳහන් විග කතා සරල ධර්ම කියනවා කුංචි කුංචි ධර්ම කරුණු අඩංගුයි ගොඩක් ගැන්මක් තල්ලුවක් උනන්දුවක් ඇති කරගෙන ඉන්නේ සීල සමාධි ප්‍රඥා කියන එකේ සීලයයි. ඊගාට මධ්‍යම නිකාය යනකොට මේක වඩා රසුණු බුද්ධියක් ඇති. සාමාන්‍ය මධ්‍යම ඥාන ශක්තියක් ඇති කෙනාට දීකනිකායට වඩා සංක්ෂිප්ත කරපු මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර බලන්න. ඒක තමයි සතිපට්ඨාන සූත්‍රය, ආනාපාන සූත්‍රය, ධම්මචක්කප්පවත්තන සූත්‍රය වගේ සූත්‍ර ඒකේ බලන්න. එහි ධර්ම කාරණා අනික වැඩිය ළඟ ළඟ කිත්වෙන් කිත්වෙන් ගැඹුරු කරු රාශියක් සංග්‍රහයි. ආද මුළු සූත්‍රයේම එකම සංසිද්ධියයි කතා වස්තුව බවටපත් වෙන්නේ ගැඹුරු කරුණක් මත ඉදිරිපත් කරනවා. ඊගාවට ඉදිරිකාය මැදින්කාය අධ්‍යාත්ම සංයුක්තනිකාය කියනවා පුංචි සූත්‍ර 8000ක්. අමාරුයි මැදින්කායයේ 152යි මේකේ තියෙන්නේ අත්තත් වඩා ඉතාමත් කෙනෙක් හරියට මාර්ගයට පත් කිරීම සඳහා අවශ්‍ය කරන සීල උපදේශයක් හෝ සමාධි උපදේශයක් හෝ ප්‍රඥා උපදේශයක් කියන අදහස් වෙනවා. එක කාරණාවයි ඒ කාරණා ඇසුරු කරමින් ඒ පුද්ගලයා යම් මාර්ගඵලයකට හෝ අවසානයේ ආලෝකෝත්තර ධර්ම අවබෝධය හෝ ප්‍රතිකරණ කියන බොහෝම කැටි දෙයක්. ඒ නිසා එහි කතා රටේ තාමත් කියන ධර්ම කාරණා. මේ කාරණාත් ඔක්කොම සම්පූර්ණ කරලා පුරෝලා දීමේ වගකීම මේ සූත්‍ර ගන්නේ නැහැ. අදාළ කාරණා විතරක් ඉස්මතු කරලා හොයාගන්නවා. මේක මේ විදිහට දීගනිකාය මධ්‍යමනිකාය සංයුක්තනිකාය වශයෙන් කරගෙන ගිහිල්ලා අනුත්තරනිකාය කෙරෙන්නේ ඒ කාරණා එකේ කාරණා දෙකේ කාරණා තුනේ කාරණා හතරේ කාරණා පහේ කාරණා වශයෙන් ඒවා ඉලක්කම් දෙකකින් වැඩි වීගෙන යන විදිහට අංග උත්තර කාලෙට සංග්‍රහ කිරීමක් තමයි කලින් කියාපියෝමයි දැන් සංග්‍රහ වීමක්. ඕනෝ පොත් පහ හතර දේවාල පස්සේ බුද්ධකනිකායේ කියලා කුංචි කුංචි කෑලි මේ හැලිච්ච කෑලි ගැඹුරම කොටස් එකතු වෙච්ච පස්වෙනි පිටකයක් තියෙනවා. මේක තමයි අර කියාපු හතරකට වඩා ඉතාමත් ගැඹුරු දාර්ශනික කොටස් ඒ වගේම ධර්ම කරුණු පරණක්ම පෙළගස්සලා කතාවක්යක් නැති වෙන විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. අපි මේ ඉදිරිපත් කරන්න හදන ඉදිරිපත් කරගන්න හදන කර්මික සූත්‍රයේ අංග වෙන්නේ මෙන්න මේ කුසලිතා. ඒකේ සූත්‍ර විපාකයි. දෙපාර්තමේ ආනෝක අදින දාර්ශනිකයන්ට ගැට ලියා ගන්න බැරි තරම් ඉතාමත්ම සාරගත කොටක් තියෙන කොච්චර සාරගතද කියනවනම් සරුවචනාංශේ වැඩ ඉන්න කාලෙම යම් යම් අවස්ථාවල මේ ශ්‍රාවකයන් මතක් කරලා දෙනවා මානෙදි මතකද සූත්‍ර නිපාතයේදී මම මෙන්න මෙහෙම කතාවක් කියනවා. ආන්නේ ඒක තමයි මේ අදහස් කරන්නේ කියලා සමන් වහන්සේගේම දේශනා සමන් වහන්සේ වැඩ ඉන්න කාලෙම මම අනාවතර කියාව එකයි මෙන්න මේ කියන්නේ කියලා නැවත උද්දෘත කරන තරමටම සර්වඥාන් වහන්සේ පවා තමන්ගේ දේශනා උද්දෘත කරලා කරනවා නේද? කැමර කොටස් මේ සූත්‍රය පරිස්සම්. ඒක තමයි මේ කර්මයේ සූත්‍රේ හදන්නේ. ඒකාන්තයෙන් මේ සූත්‍රේ බොහෝ දෙනා අර කියන විදිහට මෛත්‍රී අර්ථයේ පිළිසෝ නැත්නම් පිරික් සූත්‍රයක් ආරක්ෂක පිරික් සූත්‍රයක් වශයෙන් හෝ සම්බන්ධ කරගත්තට සම්පූර්ණ වශයෙන් අර කම තහනක් වශයෙන් හෝ විපස්සනා ධර්මෝපදේශ කණ්ඩායමක් වශයෙන් අර ගන්නවා ඉතාමත් බලන්න. අපි ඉදිරිපත් කරගන්න ආවම මේ තුන් හතර පැත්තම පුළුවන් තරම් මතක් කරගෙන වැඩියෙන්ම මේ ජීවිතයේදී නැත්නම් මේ බුද්ධ දාර්ශනයේදීම නිවන් දැකීම සඳහා කටයුතු කරන කෙනෙකුට මේ අපි උදේ හන්දාවේ සත්‍යයනා කරන සූත්‍රයේ කොච්චරනම් කරුණු අපිට ගන්න පුළුවන්ද කියන මතක් කරගන්න ඒ සූත්‍රයේ උදේන්දායේ සූත්‍රනිපාතේ ඕම කලාවේදී තමයි විදාන කතාව දෙලින්ම රූපයට බැඳෙනේ කරණියන් අත්කුලේනේ යන්තම් සම්බන්ධන අපි සම්පූර්ණ. දෙලින්ම රූපයට බැලදීවා ඒවා මේ සුතං ඒකං සමයන් භගවාදී වශයෙන් ඒ සමයේ සමයේදී භාග්‍යවතුන් වහන්සේ අස්වල් යන වැඩ ප්‍රශ්නාදී කාලයේ කියන විදිහට නිදාන කතාවක් අදිනවා එන්නදී නෑ. සුත්‍රේ පාඩ උලාවට යන්නේ කියනවා ඒක වෙනවා මෙතන සූත්‍ර අටුවාව. මේ අටුවාවේ සඳහන් වෙන්නේ සර්වඥාන්සේ වැඩ ඉන කාලේ දැන් මේ අපි ඉන්නවා වගේ නිර්මාණයේ අවසාන කාලය වෙනකොට මේ ස්වාමීන් වහන්සේලා ඈත පිටතර පළාත්වලට මේ චාරිකාවේ වැඩිනවා වැඩිම ඉස්සර කරගෙන යන වෙලාව ඊගේ තම තමන් වශයෙන් හැදිච්ච මණ්ඩය අපවතරට යන වෙලාව සම්මස්ථාන අරගන්නවා ස්වාමීන් වහන්සේ ඉන්නේ දෙල වෙනවත් කාලේ අපි එක තැනකට වෙලා කතා කරනවා අපි ගැන අනුකම්පා කරලා අපට කමදහනක් දෙන්නේ මේ සමානලකට මෛත්‍රී කතාවක් නැත්නම් අසුබ කමතාවක් එහෙම නැත්නම් ආනපාන සතිය වගේ මොකක්ද කමතාවක් ඔබතනවාසේ මාතෘකාවේ දේශනා කරනවා. ඉතින් ඒ කාලේ සරත්වර සමීපෙහි හිමාල පර්වතයේ ආශ්‍රය කරගෙන කියන එක තමයි අතුවාවිලා වෙන්නේ. වාසී පිළිත යන්න පෙර ආතු 500ක් ස්වාමීන් වහන්සේලා සර්වඥාන්සේ බැහැ දැකලා අවසරයි ස්වාමීන් වහන්සේ මේ වස්තාවේ විවේකීව ඉස්සද්දව අම තමනක් කරන්න කල්පනා කරනවා. ආවේ අපේ මේ අදාළ ඉතිරි පිටාවට කවදාවත් නෑවතාවක් කියවා දුරවලා දැන් එකක් පසු වෙනවා. පස්සේ මේ 500ක්ම ඒක උරෙන් සුදිතාවට යන්න පුළුවන් තරම් දුර ගිහිලා ඒක ඒ නාලකට ආශ්‍රය කියන මනරන්තකෝ කලු සානුවට ඉදිරිපත් වෙනවා. කලේ තියෙනවා, කලිමාන් තියෙනවා, කලේ තියෙනවා, උපකරණයේ ආදර තියෙනවා. අසල ජනේන ප්‍රදීදී ප්‍රමාණී පොදු ගණකුත් තියෙනවා. පස්සේ ස්වාමීන් වහන්සේ අංගපරේ මේ කලේට වැඩිලා. ආත්මී කලේ ගත කරලා මේ මානසික ඉවරක් හොදාගෙන පාස්සේ ඉවරගෙන. අසල කමට යනවා බින්න පාස්සේ. ඉතින් මේ ප්‍රත්‍යය බලාගෙන ඉන්න ගම් වල ඉන්න මිනිස්සු මේ සර්වඥ ශාවකයන් වහන්සේලා දැකලා නැහැ. ඉතින් දැකලා මේ පිටපාතයක් කියලා තමයි ගේනකොට ආපුවාම ඕමයිති කරුණාවෙන් මේ පිටපාත කලකලා දීලා අහනවද තුරු විතර. ස්වාමීන් වහන්සේලා කොහොමද ඉන්නවද? ඒක හදාගෙන කරනවා අපි මේ වස්කාලයේ ඉඳන් ඉඳලා වස්කාලයට ගත කරන්නේ. දැන් හොයාගෙන යනවා නේ ස්වාමීන් වහන්සේ අපට අනුකම්පා පිළිද මේ කලේ වාදේ කරමින් අපිට පිටපාතෙන් අනුග්‍රහ කරනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා ආ තමයි කියන්නේ නැත්නම් දවසකට පිට වාඩි කරගන්න පුළුවන්. ඊගාව දවසේ ඒකයේ තියෙන තවත් කරකට. එතන ගියාට පස්සේ මේ අහිංසක ගැමිය මේ ස්වාමීන් වහන්සේ විවාදයෙන් කලකලා ආගේ විතර ආලා ආරාධනා කරන ස්වාමීන් වහන්සේ රැකගන්න දෙපිලිට එයා මේ කලී වැඩේ තියෙනවා. ඉතින් ඒත් ඇවිල්ලා පුළුවන් තරම් තුන්කක් අතර කරපු බඩු අතර දීලා අවශ්‍ය ඉඳගන්න කරන්න කටින් තියෙනවා ස්වාමීන් වහන්සේ දීලා කලකතාවක විසිකලා දීලා යලි වැටෙන වැඩි කෙලගන්නේ නැතුව ඒ විශාල ප්‍රඥා කර්මාන්තයක් නැතුව මේ ස්වාමීන් වහන්සේට භාවනා විචාරක මේ ස්වාමීන් වහන්සේ සංදායෙන් පාදින් වැඩිලා මොනක් කරලාගෙන ඒ ගස්මුල් වල භාවනා කරන්නේ ඉතාමත්ම දැඩිව දැඩි චිත්තාධිකාරයේ දුක සර්වඥන් වහන්සේගෙන් අද අපට අහන තියෙනවා යන්මුගෙන් ලද ආරාධනාව තියෙනවා තමන් දැනුනේ මේ කාරණාවක් බලනවා. ඒ වගේ ඉත්තකි 500ක් නමක් කිව්වහම ඉන්දියාවේ කියත් ඔය ඉතාලේ කොච්චරනම් ඒකාත්මී භාවයක් එකම අධිෂ්ඨානයක් තියෙනවද කියලා හිතාගන්න පුළුවන්. ඉතාලත් දැරිදී මේ සංගල භාවනා කරනකොට ඒ කලේ ඒ විශාල ගැටයට වාරින් තමයි ගසුලින දිවිදේතාවෝ. ඒක උඩින් ඉඳ බැරි. මෙයාට ඇති තියෙන සීල ගුණයක්, සමාධි ගුණයක්, ප්‍රඥා ගුණයක් නිසා, ප්‍රතිචාරයක් නිසා සමන ධර්මයේ සාන්තිය ලැබිලා ඒ දියුණුවට බාරලා මේ මේ දියුණුවේ දුරව තරගෙන පැත්තකට පැත්තකට වෙලා කල්පනා කරනවා මේ සම්මානසාරට ඉන්න භාවනා කරලා අපි දුකින්දයි ඉතින් කිව්වා දැන් තවකට වෙලා භාවනා කරලා මේ අතෝ කලින් ගයි අනේ මේ වාන්දෝගේ වාන්ද පිටත් වෙනවා වාගේ ගමට යන ආය හැන්දාවට ඇවිල්ලා ආය කලක් කරගෙන වාගේ මේක තවත් දෙකක් තුනක් හතරක් කරුවට පස්සේ මේ දිගුවට තේරුම් ගන්න ගත්තා මේ ස්වාමීන් වහන්සේලා එහෙම යන අදහසක් නැහැ. දැන් දිගට ඉන්න හදා. ඉතින් එහෙම නොකේ හැමදාම නායක මානෝ ඉන්න දෙවියෝ වගේ රාත්‍රියේ ධර්මං කරන කැලේට ඉඳලා. ඒකට හේතුව මේ සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේලා භාවනා කරන බින්දුව. මේක මේ දෙවියන්ට ඉහිකට කරදරයක්. කරදරයක් වුණාට සත්‍යය කියලා කල්පනා කරා. කොහොමද දැන් අපි මේ කටයුතු කරගෙන යන්නේ මේ ධර්මං වල හැමදාම ඇඳවනකොට ආයේ මේ රසයෙන් බහින්න. මේ සාමාන්‍යයෙන් යනවා වගේ වෙන්නේ කියන්නේ අනිත් නැහැ. මොකද කරන්නේ? ඒ වගේ දිවිවල කතා කරලා කිව්වා. මේ ස්වාමීන් වහන්සේලාට මෙතන නුදුස්නා තාක්කාලකට පත් කරනවා. මේ කාම මනරන්න දුන්නේ සාමාන්‍ය මේ ඇවිල්ලා කල්පාවනා කරන්නේ. මොකද කරන්නේ? ඒ මොකද කරන්නේ? සංගමයේ භාවනා කරන එක. ඒක වෙලා අපි ඒක කරාට දීශන රූපම බලපන්. ඒ ශාන්තිල පය ගන්න. දීශන කාප්ත ඇතිකර. පස්සේ දිනුනොත් ඒකීක ස්වාමීන් වහන්සේලා කතා කරගෙන වෙන් කරගෙන ඒ ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට විශාල භයානක වූ ඇති කරනවා. ඒ වගේම භයානක සත්‍ය ඇති කරපුවා මේ සංකලාගෙහි ප්‍රහාරක කීර්කය. ඒ කීර්කය එහෙම නිසා සමාධියක් ඉස්මතු වෙන්නේ නැහැ. විචිත්ත භාවයේ හිත වැඩෙනවා. අවිචිත්ත භාවයක් හිතෙන්නේ නැහැ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාට එන්නේ එන්නේ එන්නේ අර හිතේ දින චිත්ත සමාධිය මතාන අමුද්ද වීම දුර වෙනවා. මම කවදාවත් එක ස්වාමීන් වහන්සේලමක් තව ස්වාමීන් වහන්සේලමකට කිව්වේ නෑ. මොකද ඒ තමන්ගේ හිතේ තියෙන සංකල්ප දුරුවොත් ඒක අහන ස්වාමීන් වහන්සේට දැන් විතර කරදරයක් වෙයි කියලා හිතාගෙන එක එකනා එක එකනා තනි තනිව ඉදමු. පස්සේ මේ පොයේ දිනේ කිව්වල වගේ නැත්නම් පැලවිය දවසක මේ මොකක්ද දවසක මේ ස්වාමීන් වහන්සේ ඔක්කොම ආන්දෝලනාත්මක දෙයක් කරා කෙරුණාසර දෙයක පටන් ගන්නවා සෑම ස්වාමීන් වහන්සේ තමක් ඉතින් කියා ගන්න තරම් උත්කල්ප රාශියක් ප්‍රතිපදන ජීවත් වෙන්නේ මොන්නේ නැහැ කියලා දෙන්න පාටක් නැගත් වුණ කුෂලයා පස්සේ මතක් වෙනවා වැරවත්නි අපි විදිහට ලයින් එකක් කරත් මොකද කරනවා කියන කන්දිකත් ලයින් එකකට පටන් ගන්නවා අපි කොහොමද දේවනා බෙන්ගන් සයිකල තමයි මේකවල් සයිකල කරලා දැන් සෑම කෙනෙක්ම වගේ දුර්වලයි හැම කෙනෙකුටම කියා ගන්න බැරි කොටක් තියෙනවා වගේ මොකද වෙන්නේ ඒක ස්වාමීන් වහන්සේම තමයි මතක් කරන්නේ මේ කටපිටින්ගෙන් තමයි විවේචන පිටක් යාගෙන මේ ආයත බලාගෙන ආවේ ඕම සංසෝෂ ස්වභාවයෙන් පටන් ගන්නවා තිබුණා නමුත් ටික දවසකට පස්සේ මම භාවනා සමත් වෙන්නේ මට මේ වගේ රත් ඇහෙනවා මට මේ වගේ අලුම පේනවා ඇඟේ කීරි ගෑනවා ඒක කීරි ගෑනවා ඒ නිසා මට ඉඳ ගන්න බයයි ඉන්න බයයි ඊට පස්සේ සෞදාගරම මතක් කරලා කියනවා මම මේ කියන්නේ ඒක ඉතියේ හිතේ හිතියේ මට කොහොම ওই තත්ත්වෙමයි තියෙන්නේ බලනකොට හැම කෙනෙක් කතා කරලා බලන හැම කෙනෙකුම දින එකම සත්‍ය. සමහරට ගාලෙන්, සමහරට වර්ණයෙන්, සමහරට සද්දේ හැම දෙයක් නැහැ. ඒ පාවෙනවා. අමතරව පීඩන්නේ නැහැ. ඒකතර ප්‍රශ්න. ඊට පස්සේ ඉතිරි ස්වාමීන් වහන්සේ මතක් කරනවා. අයතුනාංශය මතක් කරලා දෙනවා. මේ වගේ භාවනාවක් පටන් ගන්නකොට ඒ අන්තන්ත ගෝචර අපාය හිතන රක්තියක්. මොකද දුක ගන්න ඕනේ. මේ නැතිව කියන භාවනාවේ ගන්න අමාරුයි. දැක ගන්න අමාරුයි. ඒ නිසා අපිට වැරදිලා හම් වෙලා තියෙන මේ බුදු දුන ගෝචර කාමයක් නෙමෙයි. ඒ නිසා අපි සක්කාය ස්ථානයක් බුදු තනක් හොයාගෙන බුදු තනක් හොයාගන්න අපි නැවතත් හදනවා කියන්නේ. එතකොට මේ අතෝ මේ වස්කාල. වස්කාලේ සාමාන්‍ය චාරිකාවේ යන්නේ නැහැ. ඒකයි වස්කාලේ තියෙන අදහස. කොහොම නමුත් දැන් මේ ප්‍රශ්න දෙකක් කීයක් නමකට ඇවිත් මේ ප්‍රශ්නේ ඉන්නවා. ජීවිතනාවන්තයන් ජීවිතන කරන්නේ අපිට කාගම් අනිත් යනම සම්බන්ධව දකින්න වැඩම කරාට පස්සේ අනිත් පස්සේ පස්සේ අගතනක මතක කරනවා නම් ඔබට විවස්ථාය ඇදී දෙපාර්තේ මම නීච කරනවා ගන්න. මොකද මේ හරි ඒක සඳහන් කරන අවශ්‍යතාවය ඒකත් දැනගත්තා. අපි දන්නවා නමුත් කරන්න දෙයක් නැති වෙන දාවේ අපිට මේ ස්ථානයේ සප්පාය. ඒ නිසා උදාහරණයක් අනුව ඉතින් මේකට මේ පිළිමක් හොයාගෙන අපි උත්සාහකට යන්න තමයි ආවේ. ඒක නිසා අනුකම්පා කරගන්න. ඒ සර්වඥාන්සේ කල්පනා කළ බව ඒකේ කරේ කාලයක් ඒකෙන් කිච්චා. ඒක කල්පනා කරන වැඩේන්නේ මේ තන අර වෙන සුදුසු ගෝචර භූමියක් අපාය තරක් මේ අතට ඒකත් මතක් කරනවා මේ ඔබ විසින් හොයාගෙන ඔබට හම්බෙන්න මේ කාර්යමයි හොඳ තැන. ඒත් පිටතරක් මගේ මේ කරුණ කාර්යය වෙන්නේ. ඒක නැවතත් මේ නවචන් වහන්සේ හම් වෙලා ලැබෙච්ච දෙවෙනි උපදේශයේ විදිහට එකට යනවා. ඇවිල්ලා එතනදී මෛත්‍රියක් ගලපෙන ඉරිත් සූත්‍ර ආරක්ෂාවක් වශයෙන් ගලපෙන සමතාන දුක් වෙන විපස්සනා දුක් වෙන මේ මේ කොට හදිත හොඳට පාඩම් කරනවා. කැලේට ඇතුල් වෙන්නේ ඉස්සලම ඔක්කොම පිළිච්චින්නේ ඇතුල් වෙනවා. දවසකට දෙකරයක් මේ පිටකක් ගායනා කරනවා. තව මාසයකට අටකලක් ඔයාලට හම් වෙලා ගන්න භාවනා ගැන කරුණාකච්ඡා ධර්ම දේශනා කරන සෑම පොලේදීම මේ මේ අත්පුසලේ පිළිබඳව දැක්කන මේ කරුණු ටික මට පාඩම් කරගන්න ඕනේ. ඊකට කරගෙන යනකොට මේ බාධා කිරීමෙන් ඔබලා ඒවට එකතු වෙ දෙවියන්ගේ හිත මේක වෙන්නේ. මේ මෙලෙස කරලා යනකොට ආයුධේ ඔයත් ලැබෙනවා. ඒ නිසා ඒකමයි ජයරුදු මේක කියලා කාගෙන මේ ටිකක් පාඩම් කරන යන්නේ කියලා මේ ජීව දනාටම මේ ආරක්ෂක යන්ත්‍රය. නැත්නම් ආරක්ෂක මන්ත්‍රයක් මේ කියලා. ඒක තමයි අපි අද දක්වා ආවේ මේ කවුරුන්ගේ සම්මුතිලාන්නේ හරිනේ පුළුවන් ඒ වගේ මේ විදිහට කරන්න හදන්න. ඒ නිසා මේකට ඉතාමත් ප්‍රායෝගික හේතුවක් තියෙනවා. අපි දැන් මොනම කෙනෙක් හරි කාර්යයක් ආවම ආරක්ෂාවක් දීපු පිළිච්ඡසෙන් මේ කතා කරාට එදා හොඳ ඉතිහාසයක් නැත්නම් පසුබිමක් නිදායක් සහිතයි මේක පටන් ගන්න. එතනදී මේ නවතනාංශයේ අදහස් කරපු කාරණා හේතනාත් වශයෙන් තමයි අපි දෙන්නේ කතා කරන්නේ මෛත්‍රී අර්ථය. ආරක්ෂක අර්ථය. ඒ වගේම විපස්සනාට සාධක වෙන ධ්‍යාන අර්ථයෙන් නැත්නම් සිදු විපස්සනා. ඒ නිසා මේ සූත්‍රයේ සඳහන් මේ කාරණා කොයිද කියනකම කාටරි මේක ජීවිතේ කිතු කරගන්න පුළුවන්. නමුත් ඒක ඔය කියන කාරණාවලින් බර සරු කාරණා වශයෙන් තමයි සාක්ෂාත් කරගන්න එන්නේ එන්නේ එන්නේ සාමාන්‍ය කියලා කට පාඩම් කරනකොට නෙවෙයි අත්ත තේරුම් ගන්න වෙනවා. ඒක ප්‍රති ලොකු දෙයක්. දැන් ලොකු සම්බන්ධතාවයක් ඇති වෙන්නේ විපස්සනා භාවනා කරන කෙනාට මේ යන කාරණා වෙනවා. එනිසා අපි මේ ඉදිරිපත් කරගත්ත නිදාන කතා පිළිබඳව පසුබිමකින් යුක්තව අලුතේ ආලෝකයක් ගන්න. දැන් සූත්‍රයක බලමු. අර මෙන්න අත්ත උදලේ නැහැ. කරණීයං අත්ත කුසලයං කරණීයං අත්ත කුසලයේ එතන වැදගත් වචනේ වශයෙන් මේ සූත්‍රය විස්තර කරන ගන්නේ අත්ත කුසලයේ නැත්නම් අදත්ත කියලා මේකට කියනවා අත්ත දත්ත කියලා කියනවා මේ ලෝකේ තමන්ගේ අත්ත කුසලය නැත්නම් තමන්ගේ අභිවෘද්ධිය කැමැති වන්නා වූ යම් කෙනෙක් විසින් යම් කරණීයං යම් කරණීයං අත්ත කුසලේන යන්තං සංසං පදං අධිසමෙන්ති යන්නෝ සාන්ත පදයක් නැත්නම් අපි ගමන්නේ අතකාරී වේවාදී වාරයක් කියනවා නිවන කැමැති බලා ලබා ගැනීමට කැමැති වෙන තමන්ගේ අත්ත කුසලේ කැමැති වන්නකො විසි යන්තං සංසං පදං අධිසමෙන්ති නිවන් පදයේ ප්‍රාර්ථනා කරන්නා වූ තම අත්ත කුසලේ කැමැති වන්නා වූ විසි මේන මේ කියන ගුණ 14 උත්සාහ කරගන්න ඕනේ. ඉතින් මේක මේ අද කාලේ ලාභලාවට දෙන්න දෙන මේ ධනාත්මක ආකල්ප ඇති කර ගැනීම පිළිබඳව මේ සංවර්ධනාන්තේ මේ අවුරුදු 2500 අනුගානකට විතර ඉස්සලා මේ ඉස්ලාමයේ සාකනාස්ථාන. ඒක නිසා බුදුජානක වහන්සේ ලොකු මොකද ආදීවඳව කි සංඥාවෙන් තමයි ලෝකෙ දිහා බලන්නේ. මිනිසයා විහිං ඒ නරකපත් වෙලා තිබුණාට අවිතා ඥාණයට වෙන මනුස්සත්ව භාවය කියන්නේ පිනක කලයක්. මොකද ලබාගත් පින් බලය තුළ මිනිස්යා මේ උත්පත් භාවය නිසා තමන්ව වෙන්කට අනුන්ගෙන් වෙන් කරලා කටකඩු බඳ ගන්න හදනකතිය නිසා තාමත් දක්ෂ විදිහට පිළිගෙන බලන්න. කල්පනා කරගෙන පිළිගෙන කල්පනා කර කර අනන්ත කල්පනා කර කර පටලවා ස්වභාවයෙන් ඉන්න දුන්නා නම් ශයාගේ එන්නේ පොදු බව. සාමාන්‍ය සමාහිතක. ඒක කිසිම බය වෙන්න දෙයක්. පොදු නැති වෙන දෙයක්. සම්පූර්ණ වගේ උපදින්න වෙනවට තියෙනවා. නමුත් කිච්චර කෙනෙක් සම්පූර්ණ නැති බව ස්ථාන වෙනකම්. ඥාති වේතන වස්තු වේතන වෙනකම් පුද්ගලිකව කල්පනා කරනවා පුද්ගලිකව හිතනවා ඒගොල්ලෝ එහෙම කරනකොට මගේ වැඩේ මම බලා ගන්න ඕනේ කිය ඒ පුතක් පුතක් වශයෙන් කාර්යයන් හිතන්නේ නැත්නම් පිළි ඒක පොදු ලබන ආනේ ගති ගතනගේ දැක්කේ සර්වඥාගේ මිනිස්සේ මින ජීවිත කාලවල කතාවක් මේක මේ අතර මේ දැක දැක දැන දැන කොච්චර කිව්වත් ඒ තමන්ගේ ප්‍රතිගති සඳහා වෙනම සටන් ව්‍යාපාර කරන ගතිය නිසා බලාපොරොත්තු අතහරින්න ඉඩ දුන්නා. සර්වඥාගේ මනස මාර්ගයෙන් පැතිරෙන නිසා ඒ ස්වභාවය දැකලා උන්වහන්සේ ඒ බුද්ධික ඔච්චර කිව්වත් ඒ බුද්ධිව කල්පනා කරමින් ජීව කරගන්න පටු කරගන්න තමන් විසින්ම තමයි දන් දෙක සාගන්න මේ කටයුතු කරද්දී ඒ ගති ඒ මුක්තන ගති අනිව කල්පනා කරන ගති පසු ගති වලද ගති මඟ අරවල මනුෂ්‍යයාගේ ප්‍රකෘතිය පැහැදිලි මූලික තත්ත්වයකට කිරීම වෙනද මහා කරුණාවේ මහා සංස්කාරයේ ඒකයි. ඒ සඳහා මනුෂ්‍යයාට කරලා දෙන්න තියෙන්නේ එකයි. ඕනේ තනියම කල්පනාවේ පැත්තක දාලා සාමූහික දේ දෙක වෙන්නේ එතකොට මේක මොනවාක්වත් හදන්න බැහැ හොඳට කතා මහලේ තියාගේ කිය. ඉතින් ආරක්ෂාවට ප්‍රශ්නයක් නැති. උත්තේජනය කරන්න අවශ්‍යතාවයක් නැති. ඒ වගේම උත්තේජනයක් කරා ගන්න දෙයක් නැති. මුදු සාරාංශයකට වැටෙනවා. ආනේ පිළිබඳ කරන දේශනාවල් වලදී උන්වහන්සේට ගැළලා වෙන විඤ්ඤාති උපනිෂේ සම්පatti ඇතිවෙන්න තමයි විතර කරන්නේ. ඉතින් යම් කෙනෙකුට දැනගමත් අතපය කරන ඒවා තමයි සබාගෙන ඒවා තමයි මම පොදුවේ අතවල අතවල අනුපාඩුවක් හයිතයි කියන අදහසෙන් හේතු වේද කියන නැත්නම් මෙවැනි ධර්මතාවයක් සඳහා බහුවේ අබහුවේ කියන්නේ. එතන පින්නේ ඒ තමයි දෙන්නට බැහැ. ඒ නිසා අපිට මනසාර්ථක භාවයක් ගන්න උදෝකාර කාලයක් ලැබිලා තියෙනවා කියලා ඒකට ඇහන තියෙන්නේ. ඒකට ගුරුත්ව වෙච්ච එකක් තියෙන්නේ. එහෙම කියනත් නැතත් දෙකම එකයි ඒක උදෝකාර කාලය කියලා මොනවද අපිට අලුතෙන් හම්බෙලා තියෙන්නේ කියන්නේ අපි උපරෝස කතාවක් කතා කරනවා නම් ඒ අපි විසින් උදෝකාර කාලයේද අපුල් ලබනවා. ඒ වගේ තමයි මනසාර්ථක භාවයක් ලැබිලා තියෙන්නේ. ස්වභාවයෙන්ම නිර්ගත නරකයක් නෙවෙයි මේ. කාම ලෝකයක මේ ඉඳලා තියෙන්නේ. කාම ස්වර්ගයේ අපි ඉන්නේ. ඒ බව තේරුම් අරගන්න පුළුවන් වෙන්නේ දුක්ඛාල කාලයක් පවතින මනුෂ්‍යාත් භාගයක් පවතින මනුෂ්‍යයෙක් විතරයි. එහෙම නැත්නම් මේ මනුෂ්‍ය මොලේම පාවිච්චි කරන්න පුළුවන් කිරිසලම් කරන දේ වෙන ආහාර ගැනීමක්, විදා ගැනීමක්, අයිතිව සේවනයක් කය ජීවත් වීමක් කියන මේ අතරට උත්තර හොයන්න නම් සාර්ථකයි වෙන්න පුළුවන්. මේ තුනට තියෙන ආමාරාව සඳහා අපි මානසිකවගේ කල්පනා කළ කාමයේ යෙදෙන කොට ජීව කෙනෙක් පාඩ කරන දෙයක් නෑ නමුත් ඒ වන්සයි තාමත් සීක්‍රෝ තිසංකතරපත් ඒක තමයි ආහාර ගැනීම මේ ලෝකේ සාධාරණ කරගන්න හොඳම හොඳ විනෝදාංගයක් තමයි දේ සංඥාවක්. හොඳ භෝජන සංඥාවක්. ජීවනවලට ගන්න පුළුවන්. ඒකට මනුෂයා ජීවත් ජීවන ආකාරයේ ඛණ්ඩ ජීවත් ජාති මනුෂයෙක් වගේ කෑම දාලා කෙනෙක් වගේ පත් වෙනවා. ඒකටත් ඒ මනුෂයා ජීවිතයක් වෙනවා. ඒ වගේම තමයි හැම තැනම බලන්න. හැම තැනම දැකයි. හැම දෙයක්ම බලන්න බයසකේන මේ මනුෂයා ඉබේම ඉක්මනින් පාරපත් වෙනවා. ආලෝකේ දකින්නකොට ගහිලා නැහිනවා. නමුත් අපි ජීවත් වෙන්න පුළුවන්. ඒක ජීවන අවශ්‍ය. අනේ ඒක අපි බය නැති කෙනෙකුට කියන්නේ අපි සාමාන්‍ය ජීවත් වෙන්න ඕනේ මේ බය නැති කරන්නේ අසුරු කෙලෙස් නැති කරන්න ඕනේ බාහිර ආරක්ෂක යන්ත්‍ර ආරක්ෂක මන්ත්‍රයෙන් වැඩක් නැහැ කියන තේරුම. ඒ වගේම ආහාර ඒ විනාමණයම කලකාර බුබ්බලවර කම්මගෙන මේ මිනිස්සුන්ට දිවි සම්පත්තියක් කරනවාට බුදු වෙනවා දුකිනවා ඒක තමයි. ඉතින් ඒ දෙකේ හොඳම දේ තමයි මොකද තාතකය වේද කරගන්නේ සත්‍යකෝෂ කුසීතය අසත්ත සත්‍යාවෙන් කියන්නේ කිව්වම ඉදිරිලේ කාගේ ඉදිරිලේ කාගේ යටකරන්නේ කලාවගේ පරි ඉහිම කියනවා මේ බෑව දෙකක් අපි දේශනාවේ අදගෙන මොන්ටි කොහොම කියේ මේ ආහාර මේ නිද්‍රා මේ බය මේ මයිසුන දේවල් කියන කොහොමද මේ මනුස්සයාට පිළිගන්නේ කිය ධර්මයට ධර්මයේ මගින් විශේෂණය වෙනවා එවැනි ධර්මයකට හිත දීලා උඩ දීලා දීලා කටයුතු කරන්න කරන්න කරන්න මිනිස්සුගේ අපිට. ප්‍රපංචයට ගන්නවා විදියට ආනේ විදියේ ධර්මයේ පුංචි කරලා එහෙම නැත්නම් කාමයයි කියන දේවනේ කාය විචාරවල ඉස්සර කරලා ඒ සඳහා විදියට නැත්නම් මනුෂ්‍යත්වයේ විදියට වටහා ගන්නවා වගේ සංගෝල මනුෂ්‍යයෝ විචාර දෘෂ්ටියක් තියෙනවා සම්‍යක් දෘෂ්ටියක් තියෙනවා. ඔච්චර මේක මේ ක්‍රියාත්මක කිරීමේ දක්ෂකම් තිබුණ සත්‍ය සාක්ෂි වශයෙන් ඕනම කෙනෙක් හිතා ගන්න පුළුවන් ඒ වගේම අනිත් කෙනෙකුට බලන්න තියෙනවා මේ මනුෂයා මනසේ මේ මනුෂයා බලනවා කයි අවශ්‍ය වෙන්නේ කොච්චරක් වෙනස්වා සීල ධර්මයේ සමාල් කරන්නේ පරිසරාල විදිහට ඒ තාක්කල් මනුෂ්‍ය කරති ඒක මුසු පාරකාරී වුණාට මිනිස්සෙක් වගේ මනුෂ්‍ය කරනවා කියන එක ඒ මනුෂයාගේ දුරකට ආවශ්‍ය සම්පත්තිය කියලා මේ ඈතන දිවනාසය වගේ දේවල් අපිට සම්බන්ධව ඇවිල්ලා තියෙන ඒ ඈතන දිවනාසය කියන මිනිස්සේ විසින් කළ යුත්තේ මම කරනවා කියන්නේ නැත්නම් ඒව නැති මිනිස්සෙයි. සලකන්පත්තිය නැති අතෝ කොහොමනේ අකංක. අයිතිවාසිකම් වල අකංක කියන දා අපි මේ වටිනා කාලය ගත කරනවා කියලා නැත්නම් සලකන්පත්තිය ඉක්මව ගන්නවද කියන එකට තමයි අසෝ කරන්නේ. ඉතින් ඒක ඇවිල්ලා කල්යන්නේ කාසේ හතරක් සෝන වගේ දේවල් එන්නේ එන්නේ එන්නේ එන්නේ අර ලැබුවා වූ සංකල්ප කාලය තව තව තීව්‍ර කරනවා ආනේ තීව්‍ර භාවය වඩ වඩාත්ම ඉහළින් ගත්තට වඩා වැඩිව යෙදෙනවා නම් ඒක තමයි අපි අපේ පුත්‍ත්ජන ගම පුත්‍ත්ජන ගති දුරු කරලා පුදු මනුෂ්‍යත්ව භාවය ඒක මනුෂ්‍යකම ලැබිලා තියෙන උත්තරම වස්තු අතර අපි ඥාන කරගන්න වෙනවා නම් ඉතින් බුදුහාමුදුරුවෝ කරා අපි මේ අපේ උදේකෝ කල්පනා කරන්න පටන් ගන්න ගන්න ගන්න ගන්න අපි ගමනේ පරිදි කියන පාඩේ අනිදත් අපේකටපත් ඊට පස්සේ ලැබෙන භාවයන් ඒ තරමෙමයි මේ ජීවිතේ අපි කොහොම එකක් ඒ මනුෂ්‍ය වමනාවෙම ලක්ෂණයකට කරගන්නේ අනාර විදිය තමයි ගන්න මානසිකතාවට අනුකූලයි කියලා. මෙන්න මේක සර්වඥාන්සේ මේ කතියේ වතුරේ පෙන්ලා දෙන මනුෂ්‍යයෙක් කියලා කියන කොච්චර වටිනාද නමුත් හැමදාම ලැබෙන්නේ නැහැ මේ ලැබිච්ච මේ අවස්ථාවේදී ඒ අත්ත කුසලය තමා විසින් තමන්ගේ මනාප මෛත්‍රිය කටයුතු කරන ඉඳගැනතු විසින් කළ යුතු තත්ත්ව සූරව කළ යුතු කාරණාකට හිත යොදවීම තමයි මේ දෙයියොන්ට මේ කියන ස්වාමීන් වහන්සේට කෙරෙමයි සැකසෙ දෙන්නේ. මෙතන ධාරයන්ක වෙන තැනකට කමතාන් හොයාන යන්න හිත පාමුවන්න මෙතනදීම නිවන් දකින්න දින කරන්නේ. ජීවිතාකමී ඒ සූත්‍රය අහලා එදා අද දක්වාම අවුරුදු 2000 ගානක් ආරම්භ කරන මෛත්‍රිය අදහයෙන් කර්මස්ථානයේ අදහයෙන් පිළිසූත්‍රයක ආරක්ෂක සූත්‍රයේ අදහයෙන් සම්මාන අදහයෙන් කොච්චර වෙනවද ඒක නාතුවා පිළිගන්න හදනවා අෂ්ටේ කියලා මෙතන සඳහන් කරන්නේ ශික්ෂා සමාධි ශික්ෂා එහෙම නැත්නම් මේකේ කරණීය අකරණීය කියලා දෙකට කඩලා පෙන්නනවා මේක හේතු ගැනීම. කරණීය වෙන්නේ යම් කෙනෙකුට තමන් තමන්ගේ සීලය යම් විදිහකට ඊට වැඩිය අද අධිභාවයට අධි සීලයක් වඩපත් වෙලා තියෙනවද කියලා මේ තමන් විසින් කලුසි. තමන්ගේ චිත්ත භාවනා සමාධි භාවනා ඊට වඩා අද අධි චිත්ත භාවනාව වඩපත් වීමට කුමක් කළ යුතුද ඒකේ අර විදිහට. නැත්නම් භාවනා අධිපත් භාවනාවක් කරනවා ඒක තමයි කරන්නේ. ඒ කියන්නේ සීල ශික්ෂා සමාධි ශික්ෂා කරනවා. ඒක කියන සීල සාධනය සමාධි සාධනය ප්‍රඥා සාධනය. සීලාංග සමාධි අංග ප්‍රඥා. ආනේ කොටස් තුන ඉදිරියට බැලීම පිළිබඳව වෙන කෙනෙක් කිසිසේත්ම අපි කරේ නැහැ. කෙමිකාලින්ම ඒක ලොකුම දියකමක් මිනිස් ජීවිතේ. කිසිම කෙනෙක් අපට නැහැ සීලය අධි සීලේ බාටපත් කරලා දෙන්න සමාධිය සමාධිය චිත්ත අධි චිත්ත භාවනා බාටපත් කරන්න ප්‍රඥා අධි ප්‍රඥා කරන්න. නමුත් ඒ සඳහා ඉතිසල්ලා මේ කටයුතු සොයන් පූජාණයෙන් කෙරුණත් ආ වූ සර්වඥාන් වහන්සේ කරන මේ දේශනය මේ දිරිගැන්වීම මේ නන්දු කරවීම ප්‍රතිපදා දැක්වීම වා චිත්ත මලක. නමුත් ඒක තේරුම් ගන්න ඕනේ මට මේක කියන්නේ ඒකේ තමයි සර්වඥාන්ගේ වගකීමා ඥානි මහා කර්ණාවෙන් දේශනා කරුවා කියන එකට සර්වඥාන්ගේ විරුද්ධකාරයක විරුද්ධව අවදාපන්නේ. නමුත් ඒක කොච්චර දුරට ජීව ගන්න පුළුවන්ද කියන එක දවසින් දවසට මොදින් මොද විතරක් කියන්න වෙනස්. ඒ නිසා කරණීය අකරණීය තේරුම් ගන්න. මේ තේරුම් ගන්න මේකෙදී සර්වඥතා ඥානෙ පිළිබර ලැබෙන්න තමයි මේ මනුස්ස ලෝකේ ලෞකික පැත්ත තේරුම් තමයි මේ කාරණා 14කට නැත්නම් 14ක් දිගේ විස්තර කරන්න ආරම්භයක් කරන්නේ. ඒකෙදි කරණීයම කුසලයේ යම්කම් සම්කම් කරන් අභිසමිච්ච. යම්මෝ ඒ සාන්ත පදයක් බලාපොරොත්තු වෙන තම අර්ථ කුසලයේ කලකන්නා වූ විසින් යමක් කළ යුතුය. මෙතනදී අටුවාව අද දක්වාම විසඳිච්ච නැති ප්‍රශ්නයක් ඉතුරු කරනවා. ඒ මොකද මේ වත්තර විස්තර කරන්න ආදන කර්ම 14 ඒ සාන්ත පදයට පත්වෙච්ච පුද්ගලයා යන 14ක් නැත්නම් මේ පත්‍යය සඳහා උත්සාහ කරන ප්‍රේක්ෂකයාගේ ලකුණු 14. යාදත් මේක මතක් කරනවා මේ ඉස්සරහට පෙන්වන්න ආදන වටිනා දක්ෂ යෝගාවක ලක්ෂණ හතර සමාන 14 සමාන ලක්ෂණ 14 කියලා කියන්නේ ඒ ශාන්ත පදයට පත්වෙච්චි රහතන් වහන්සේ කෙනෙක් ළඟ තියෙන අරුමද නැත්නම් ඒ රහත් භාවයේ සඳහා කටයුතු කරන්නේ කෙනෙක් ළඟ තියෙන ලක්ෂණ කියනක හරියට පැහැදිලි වෙනවා. දර්ශනයෙන් බෙදලා දෙනවා මේ දෙකම එකක්. රහතන් වහන්සේ කෙනෙක් ළඟ තියෙන ලක්ෂණ 14ක් තියෙනවා නම් 14ම ඒ සඳහා අපේක්ෂා කරන කෙනා කිසිම දුකින් බාර වෙනවා. ඒ දාන කර ඉක්මනින් බාරගත්තොත් ඒ මනස ආත්මේ කවදාවත් අතරම කරන්න බෑ. ඒ නිසා ප්‍රායෝගිකව බලුවොත් නැත්නම් පොරොජේ කරගත්තොත් රහතන් වහන්සේට වඩා අවශ්‍ය කරන්නේ රහත් වීම සඳහා ප්‍රතිපත්ති පුරන්න සඳහා. ඒ නිසා සාමාන්‍ය සිංහල අක්ෂෝපදේශයකට මේක හරවලා තියෙනවා. ඒක රජෙක් වෙන්න ඕන රජෙක් වගේ හැසිරියක්. රජෙක් වෙන්න වෙලා වහරේ වගේ ඇදෙච්ච එක. ඒක කවදාකවත් උසාවිය කරන්නේ. කොහොමද රාජ්‍ය පරම්පරාව පවතින කොහොමද රාජ්‍ය නීතියේ තේරුම කියන්නේ. රජුන් සමග සාකච්ඡා කරන්න ඕනේ. රජුන් දින දවල්ට යන්න ඕනේ. කලින් යන්න ඕනේ සාකච්ඡා ඉවරව පංගින්න ඕනේ. ඒක ලියලා කිසි කෙනෙක්ගේ හිත කැරෙන්නේ නැති විදිහට චක්කකාරී විදිහට කටයුතු කරන යනකොට ඕන තමයි මේකට පටන් අරගන්න මෙන්න රජ රෝගී වැඩ. මෙන්න මේමයි කෑම මෙන්න මේමයි ඉඳීම මෙන්න මේමයි ආකල්ප මෙන්නයි කටයුතු ආනේ විදිහට දැනගෙන ඒකට පිළිපදිපත්ති කරනකොට ඉතින් මොකද කියන්නේ මේ ආද බාහිරතර සාහිත්‍ය මේ ඇති සංඥාව යටතේදී එනකන් ධනාත්මකින් දෙන්නු ගන්න. සාමාන්‍ය අද කාලේ තියෙන සංකල්ප දැනගන්න පස්සේ කියනවනම් මොන වාහනයක් ගන්න ඕනේ කායයක් කියන කෙනෙක් වාටපත් වෙනවන විතරෝම අතේ කාර්යයේ අතුලක් ඇයිද කරලා නිකන් ධානයදී. ඒක කාර්යයේ ඇත්තට විතර ආශ්‍රය කරන්නේ. එතකොට ඉබේම ටික කාලයක් යනකොට ගන්නට කාර්යයක් කරන කියා වඩාගෙන ඉඳලා උන්ටම ප්‍රස්තාව සැලසෙනවා. ඉතින් ඒකට මේ කියන්නේ කාර්යයක් නැතුව කාර්යයේ අතුලක් ඉස්ලාම ඉඳලා ගන්නවා මේක දාලා වාඩි වෙලා කටයුතු කරන බුද්ධිය පාඩම ලොකු අලකමක් කරන්නේ කියලා. මේක පයින් යන්නේ. නමුත් අර කාර්යයක් තියෙනවාසේ ඉන්නේ යනකොට ඉස්සරහට අසුබරේ වින්දාල වාගේ වගේ මෙයත් ඒ කටයුතු කරනවා. කාර්යයක් කට්ටිය වගේ පොතෝ ගණන් කතා කරනවා, කාර්ය ගණන් කතා කරනවා. ඒකම තමයි කරන්නේ. නමුත් මේ නිසා උතුල ඇති වෙන්නේ ක්‍රියාකාරකම් වචී කාරකම් අනක්කාරකම් හේරම වාහනේ කයි කාර්යයෙන් කියන්නේ ඉබේම එන්නටපත් වෙනවා. ඒවා විශේෂ පත් කරනවා. ඔකේ කර්මයේ විශේෂ මොවිදින ගියේ. ආනෙකට එකාරම කයිද මේක ඇතුළේ සුදු කරන්න හැදෙන එකයි ඒ වගේ තමයි රාජනාන්දේගේ කතිය පොදා හතරක් ඉතර කරගත්තා පස්සේ පහත්තුනා වගේ ඒ කතිය අහුවා හතර කරගෙන යනකොට ඉබේම ඒ කියන සුත්‍රපත් වෙනවා ඒ වගේ සංකල්පවලට ඉදිරිපත් කරන එක දක්ෂ ධර්මයේ කරුණේකට රාජ කුමාරිකාවත් එක්ක සංවාදයේ දෙන්න ලොකු අවශ්‍යතාවයක් තිබෙනවා පස්සේ මිනිස්සු ගිහිල්ලා උදේට වගේ කම්බෙලා ඒ වගේ කියලා දඬුවම දැක්කා. අනානේ කුමාරින් කඩකට මේ සඳහන් කරාට ඇන්දාව ගිහිල්ලා ඔක්කොම රාජමාර්ගාවට ගිහින් කරාට විශ්න්දේයන් වගේ කත්තේ ඒ පාට අඳුමුකින් ඇවිල්ලා කඳේ කලාවට දඬුවම දෙකලා රාජකීය ඊළාගේ දේව ඊළාගේ කුමාරි ගාවට මේ ටික දවසක් ගියාට පස්සේ ඒ කුමාරි පියර ගන්නවා සාකච්ඡා කරනවා. ඒ ජීවනයේ රැකලා කරගන්න වෙන්නේ කාටත් කියන්නේ කියලා. බොහෝ කල් ඇසුරු කිරීමේදී අවධානය දෙන්නේ පැත්තේ සාමාන්‍ය වයසක ධර්මයක් දක්වනවා. ඒකලේ සමාහේ කුමාරයා සමග සාවනසේ යන්නේ නිසා මේ කුමාරයා අඳුර ගැටුණා. ඒකේ කුමාරයා ලොකෝ ප්‍රශ්නයක් අහලා කියන දැන් අපි අපිට කියන රජකෙනෙක් ඉඳලා මෙන්න මේ වගේ දෙයක් වෙච්චාම විශාල නිග්‍රහයක් මොකද කරන්නේ. ඒක මේ මොහොතේ කියන බාහසෝ කියන්නේ කියලා තාත්තට විදේ දරන වැඩි කරේ. මහ විශාල කල්පගණයක් ඇති වෙනවා. කවුරුත් කතාවක් නැහැ මොකද මේ විශ්වයේ යවිල ආයුර්මාන කාල කැප්ටන්ලා මේ රාජ්‍යවල ලොකු සතුටක්. දෙවිඥාදර ලොකු සතුටක්. අතනවා නවුලක් වෙනවා. නමුත් සත්‍ය තියෙනවා. රජගෙදර දුරාචාර කටයුතු කරනවා කියන අර්ථයක්. අන්තිම රාජ්‍ය සාකරණ පටන් ගත්තාම මේ කුෂ්‍යවර කියන්නේ දැන් කටගලන් ගියා නම් එහෙනම් මම ලබල් හරියට වෙලාවට එන්න විශ්ව ස්වරූපයෙන් රටට කලින් දැනවත් රටින් කියන විශ්වීය මොනවාද විමයන් කරාශාති අන්තිම ආධිකරණ ලැබෙනකොට විශ්ව දෙවියන්ගේ උපස්ථායක කියලා කියන විශ්ව දෙවියන්ගේ උතුමාට රටේ කියන හැටි අදිනවා අද උතුමාගේ රට සම්පූර්ණයෙන්ම එළි වෙනවා උතුමා මෙන්න මේ මාර්ගය දිලා උතුමාට කරා යෝජනා කළා. දැන් ගෙනින්න ඒ පුරුෂයා මෙන්න මෙච්චර බොරුවක් කියලා දෙනවා. අද ඔබතුමා යන බවට රට්ටු බලනවා. ගියේ නැති වුණොත් ඒ මනුස්සයාම ඇවිල්ලා කරලා මේ බොරුව අහුනොත් විසඳිය යන පුදු දක්කාර ඔක්කොම ඉවර වෙනවා කියලා අරමස් වගේ හරි වෙලා විසඳියෙත්. ඒකට විදෙන්නේ මොකක් කරන් ගන්නේ ඒකට පුදු දක්කාර නැති. ඒ නිසා විසඳිය වෙලා අරමස්යාට ආවේග යනකටත් කියලා අකුණු වෙනවා ගියාට පස්සේ අර මුසයි තුපායකට අර විතරක් හරි කරගෙන තමාරම ලක්ෂණ විතර කරලා දෙන කියනවා ඒ වගේ විශ්ලේෂණ වගේ හැදෙනවා නම් අත්‍යවශ්‍ය විශ්ලේෂණයකට බැරුව යනවා මේක බොරුයි අන්තිම විශ්ලේෂණය ඉව අරමාංශතාවයේ කරකට කියලා ඇවිල්ලා අන්තිමට අර මනසට කියලා ආය ඒක හදන්නට කෙනෙක් වගේ ලාභාවක් නැහැ මේ අපිය නැතරෙන පටන් ගත්තොත් අවතාරය දෙන්න නොගී වෙන හැලයක් නැහැ මෙන්න මෙවැනි ඇසෙනීම් සර්වඥාන්සේ සම්‍යක් ප්‍රයෝග වශයෙන් හොඳයි කියලා පෙළඹුවා. ඒක විකුණී ඕ විකුණී සූත්‍රය කියලා සූත්‍රයක් සඳහන් කරනවා. අනුතුනික අටු කරනවා. බොහෝ වැදගත් ඉඳලා සූත්‍රයක් මේක අපිට ටිකක් ගන්න පුළුවන්. යම් කිසි කාරණාවක් මේ වික්ෂණියක් කියන ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිබඳ රාගයේ හිත පහළ වෙලා ඔච්චර උදව් ගන්න කියලා කියනවනම් සම්පූර්ණයෙන්ම ඉරේ. ආතුරෝ ආශ්‍රමයන් ගතන ඉන්නේ විචාර කතා වෙනවා අනුදෝෂිත පරිත්‍යාගය කියන්නේ මේ ඊළඟවල විචාර. ඥාන දුගන් දෙන්නේ කාණා දැනගෙන මේ මොඩනේ ඉතින් ඒක හොඳටම අම. සානන්දගේ මනසක්. අනිත් මේ ආසනියේ සාර්ව අපරා අවබෝධන කරගන්නවා. මේ ශරීරයේ ඇදලා තියෙන ආහාරයෙන් බඩේ කොමුවේ. මේ බඩේ කොමුවෙන් හැදිච්ච මේ ආහාරය බඩ කොමු නිසා ආහාරය නිසා ආහාරේ ප්‍රහාණය වෙනවා. මේ බඩේ කොමුවෙන් හැදිච්ච මේ ශරීරයේ මේ ශරීරයේ අපේ මේ ආත්මය ආහාරය නිසා ආහාරයට ප්‍රතික්ෂේප කරනවා. ඊළඟ කොමුලේ ටිකක් ටිකක් පාස වරිදන් කායයෙන් සුදින වාසනාවක් කියන්නේ ඒකෝ ප්‍රතිශක්ත කරගත්තොත් මේ ශරීරයේ අන්තිම දේ ඒ බවපත් වෙන ආයේ මොසරකට වෙන්නේ ආයේ යන ආයේ විශ්ල කරන්න මේක දවස්නා දෙකකින් අනුගතයි ඒ වෙනවා ඒක කරන්නේ ඊට පස්සේ මතක් කරනවා රාගය නිසා මේ ශරීරය කියලා තියෙන රාගය නිසා මේ ජීවිතේ බලවන්න පවතින රාගය නිසාම රාගය ප්‍රහාණය කරනවා ඒක හොඳයි. මේවයි බුද්ධ ශාසනයක අහන්න ලැබෙන යම් ඉන්ද්‍රියාවට උදේකුත් නැත්නම් දික්ෂණියට දික්ෂණියකට අතවල් පුරුෂයා රාගක්ෂය කළා කියන්නේ. ආශ්‍රක්ෂය කරනවා. ඒ පුද්ගලයාගේ ආශ්‍රක්ෂය කළ රාගක්ෂය, දෝසක්ෂය, මෝහක්ෂය කළ රාතන් වහන්සේ පිළිබඳ රාතන් වහන්සේගේ නිවන පිළිබඳ රාගයක් ඇති කරන මමත් කවදාද රහත් වෙනවා කියන රාගයක් ඇති කරනවා. ඒ සඳහා අත්ෝනියක අත්ෝනාදී ඉදිරියට කටයුතු කරනකොට මේ ඇති කරගත්ත මේ තමයි සිද්ධ දැනත් නිසාම ඔය ආගක්කේ දෝෂ සැකේනවා කියලා ගන්නවා ඒ වාගේම සර්වඥේ ආනන්ද සංගතඥා සර්වඥාදී කියවුන ආනාත්මය මේ බුදු ආශ්‍රයම ප්‍රසිද්ධ මනුෂ්‍යයෙකුගේ භාවනාවක් අපි මාන්නේ නිසයි මේ ජීවිතේ දිගට පවත්න්නේ ඒ සමේ මාන්නේ මාන්නයෙන්ම දුරට පාණිය නිසා මානිය නැත්නම් කොහොමද එවැනි පුද්ගලයෙකුට ඉස්ත්‍යාර දෝෂයක පිටුනේ පිටුනට ආරම්භ ස්වාමීන් වහන්සේ නමක් සම්පූර්ණ පාණානුසය දක්වා වූ අත සංයෝජන ධර්ම සම්පූර්ණයෙන් දූපක යුක්තියට එළඹ වාසය කරනවා කියන ආරම්භය. අන්තිමට ඒ අහුකේන මාන්‍යයක් ඇති කරගන්නවා. උන්වහන්සේ මිනිස්සේ උන්වහන්සේට පුළුවන් වුණා මේ ජීවිතේදී මට ඇයි මට බෑ. මම තමයි. ඒ මාන්නයම වැඩි කිරීමෙන් මාන්නයම දුරු කරන්න පුළුවන්. අර එකක් අංගි අතනගිනේ මේ ධර්මයේ ඇති කරලා තියෙන ඇතිලා තියෙන මෛත්‍රිය ධර්මයේ මෛත්‍රිය ධර්මේ නිසා නම් මෛත්‍රිය ධර්මේ කවම කවදාකවත් දුරු කරන්න බෑ. ඒකයි ඒකට වෙන ඒ ගන්න ඡඩක. අනිත් තුන ආහාරය ආහාරය කරණය කරන්න පුළුවන්. රාගය නිසා රාගය ප්‍රහාණය කරන්න පුළුවන් මානෙ නිසා මානෙ ප්‍රහාණය කරන්න පුළුවන් මේක තමයි. අයිතුනේ හොඳමයි ජීවිතය ප්‍රහාණය කියන කොට විශ්ව ගන්නවා. ආනන්දවන්තේ අයන්නේ කියලා අක්යන්නට යනකම ප්‍රශ්න ගන්න. සහානගමෙන් කියලක් නැසාරිනවසක තමයි මම අත්‍යවශ්‍ය දෙයක් කිව්වේ මම මත්තර ආයෙත් අර ගේම් එකට මේ විලාදේ යම් කෙනෙක් වැරද්දවාද වශයෙන් පිළිගන්න ගන්නවනම් ඒක තමයි කිසි ඒ කෙනාගේ ආසනේ සංජීවීමකට වැරද්දවාද වෙනකොට ඇති. ඒක නිසා මේ සැලකනසෙ දෙන්නට හදන්නේ අපි ආහාරය තමයි මේ හැදිලා තියෙන නිසා ආහාරය ආශ්‍රය කරන ආහාරය ග්‍රහණය කරනවා. අපි තෘෂ්ණාවෙන් තමයි තමයි මේ කටයුතු කරන්නේ. අනේක දැනගෙන තෘෂ්ණාවෙන් තෘෂ්ණාව ප්‍රහාණය කරනවා. අලගෙනාලව මාන්නේ කියනවා මාන්නේ මාන්නේම ප්‍රහාණය කරනවා. මාන්නේ දීකරනකොට ඕනම කෙනෙකුට කරන්න පුළුවන් ආහාරයෙන් හැදිච්ච හැදිච්ච අපි විකතම ආහාර ගන්නවා කොහොමද ආහාරයෙන් ආහාරයෙන් ඉඳලා ඉඳලා අදාපත් වෙනවා. අපි අපි තෘෂ්ණාව සහිත නම් අපි තෘෂ්ණාව නාමයෙන් පෝෂණය කරනවා නම් කොහොමද තෘෂ්ණාවෙන් අපි ගැලවෙන්නේ? අපි විසමයක් කරලා අපි මාන්නය කරේ කරනවා මාන්නය නිසා නම් අපි අපේ රජින් අපි කොහොමද මාන්නයෙන් ගැලවෙන්නේ ආහාරයෙන්මයි හැදිලා තියෙන්නේ ආහාරයෙන් පුළුවන් ආහාරයෙන් කරන්නේ සංහාවෙන්මයි හැදිලා තියෙන්නේ සංහාව නිසා පුළුවන් සංහාව කරන්නේ මාන්නයයි හැදිලා තියෙන දැන් කරන හරියක් කරන්නේ මාන්නයයි මාන්නයයි කරන්නේ අමානි වෙන්නේ ඉස්ති කොනේ එවැනි පසුබිමකින් බලන එකටයි අපි මෙතෙන්දි ගන්න වෙන්නේ අත්දැකීම කියනවා. වත්තන අපි වත්තනාන ආකාරය තියෙනවා බතිකමේ නැති ගානේ කොහොමද අපි මේ බතිකල වෙන්නේ කියලා. අපි පස්චාත්තාප වෙනවා නම් නැත්නම් සංඥාව ගන්න නම් බංකොලොත් සදාට ගන්න නම් කවදාකවත් දෙයක් නැහැ. එතන එහෙම නෙවෙයි කියන්නේ පුළුවන්. ආනේ විදිහට අලගන්න තමයි අර කියන්නේ රජෙක් වෙන්න ඕන රජෙක් වගේ හැදෙන්නේ. ඒ මොනින් වශයෙන් දැනගන්න ඕන කාටද කැමති ආවේ කියනවා මාන්නේ කියනවා ඒ තේරෙන්නේ ඒ බව දැන ගැනීමෙන්ම දුරු කිරීමේ වැඩ කටයුතු පටන් ගන්නවා. මේ සංඥාව ජීවිතයකට ඇති වුණාට පස්සේ ඒකට කියනවා හැබෑම වෙනස් කරනවා. ආකල්පමේ වෙනසක් ඇති ඒ ඇති බුද්ධලගේ විශේෂ ආහාර පිළිබඳ ආදාව සංඥාවක් මානියවත් එක්ක අරිමුලින්වත් ඇතිවෙනවා. මේ ආහාර පිළිබඳ ආදාවම උපයෝගී කරගන්න බවට නැගී සිටිනවා. මේ තණ්හාව රෝගී කරනකට තණ්හාව නැති පුළුවන්. මේ මානසික ප්‍රයෝග කරනවා මානසික පුළුවන්. ඒ ආහාර පිළිබඳ ආතාව වෙනකොටම අපයන් කයින් ස්වාමී වහන්සේ පොතේ කියාවේ වෙන පිළිවන්. මානෙ එනකොටම මේ මානෙ වහත්තේ සාමාන්‍ය කරගන්න. තණ්හාව එනකොටම නිවන් සත්‍යයෙන් කරනවා කියලා පටන් ගන්නවා. දැන් මේ නැතු මායය අරත් වෙනකට වගේ කරගෙන යනවා. ආන්ගේ ආකල්පයෙන් තමයි මේ අත්කුලේ වෙන්නේ. එහෙම නැතුව මේ අත්කුලේ කියන එක යම් ආකාරයක ලෞකික ආශාවකින් කඳුරමින් අභිමුඛින ඥානවල තුච්චය. සීමසර කරන්න බැරි ආය තුච්චය. ඒ තරම් අපි අභිගම විශේෂ කරනවා. ඒ නිසා මේකේ ලෞකික ආශාවෙන් කයි බාහිර දැක්කම හතරක් බාහිර. මේ එහෙම නම් ඒක අපි ඉස්මතු කරන්නේ. අපි දැනගන්න ලෞකික ආකාරවල තමයි මේ කෑම ආදාය කියලා කියන්නේ කාම ආදාය. මේ මාන්නේ කියලා කියන්නේ. ඒක හොඳට දැනගෙන ඒක ඒකම පොදු කරගන්න. රටකින් කච්චක් කරන් දාන්න වගේ කටයුතු කරන්න පටන් අරගත්තාම අපිට ඕනම වෙලාවක මම රාජ්‍ය වෙනවා කටයුතු කරන්නේ. මගේ පූර්ව කටයුතු මේ සඳහායි කියලා අධ්‍යාපනයේ වැඩි ආලෝකයක් සහිතව ගත කරගන්න පුළුවන්. ඉන්නේ එවැනි දෙයක් සර්වඥාන්ත ළඟපෑමක් විදිහට සූචක කරනවා. සර්වඥාන්තකගෙන ඉන්නේ ඉස්රායිල් කරගන්න ඉස්රායිල් කියන දිගුවට කටයුතු කරනවා. ඒ කුදිර දිගටම අත්කුලලේ කරන තාමත් කරදී ඉන්නේ වැරද්ද වැරද්ද වලින් ගන්න මත්තේ වැරදිම වේගෙනක් කියන කෙනෙක් පාස්පත්. ආන එවැනි කර්මීය මත්තු කුසලයේ යන්තම් සම්බන්ධන මෙච්ච මෙන්න මෙවැනි ආකල්පයක්. එතකොට බුදුමන බුදුමන විදියට ඇති කරගත්තට පස්සේ ඉස්සෙල්ලාම අවශ්‍ය කරන ගැතිය සාධකන කියන සක්කෝ කියන. සක්කෝ කියන්නේ හැකි. ඉතින් අපි කියන්නේ සත්‍ය ආන්දෝ මතකගත වගේ තමයි හැකි නැහැ. ඇති නැති කම නැති බැරි කම දුරු කරමු ඇති හැකි කම ඇති කරමු කියලා මොන මුත්‍රේ කාර්යම නැහැ වෙලා. දැන් කොහොමද විශාල වශයෙන් ගණන් කරනවා මේ කියන්නේ දැනගන්න තරමයි. ආස්තික කල්පනා. අනිත් පිටට උදේට මතක තියාගන්න ඕනේ. ඒ සෑම දේවල්ම හොඳ සියුම් චරණයේ වටිනා අදහස් තමයි. ඔබගේ ලොකු ආශ්චර්ය හිතේ. මුතු ආශ්චර්ය හිතේලා අනිත් වගේ බීම දැනසොර පුරුෂයන් ගන්න. ඒ ආශ්චර්යයේ දීලාවේ බොහෝ කල් පවතින්නේ. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ දරුවචනන්සේ පෙන්වන්න අදාළ මේ ප්‍රධාන වාක්‍ය දේශනා කරන්නේ මේ කර්මීයවත් කුසලයෙන් කියන විදිහට අත්ත කුසලයෙන් පිළිබඳව කටයුතු කරන කෙනා නිතරම කල්ප සංකප්තිය ඒ රජෙකුට ගැලපෙන කාලෙට කටයුතු කරන රජ කෙනෙක් වෙනවා වගේ රහත් කෙනෙකුට රහතන් වහන්සේනමකට ගැලපෙන කාලෙට කටයුතු කරනවා නම් රහත් භාවයේ අවශ්‍ය ලක්ෂණ ටිකෙන් ටික ටිකෙන් ටික ඉඳ පටන් ගන්නවා. ඒකට අර එන්න ප්‍රථම ඇති වෙන පළවෙනිම ආකල්ප මේ දෙකෙන් ඇති වෙන ඔක්කොම නැති බැරිය බාරපත් කරලා පාට කරගන්නවා. අද බෞද්ධ ලෝකයේ මේ 99ක් ඕක කාලා. ඔක්කොම තරංගවල පරිදි වෙන කල්පනා කරන කිසි කෙනෙකුට ළඟ නැහැ මේ සී සම්බුද්ධ ගෞතම සම්බුද්ධාගමේ විචුලන ආලෝකයක් තියෙන අපරද නිවන් දකින්න පුළුවන් කියන එක නෑ බෑ කියන උච්චරතු පාවිච්චි. මනසේ උනාට හතර ගාතින් යන නැත්නම් වැඩ කරමින් මේ මොන සත්‍යය ඕන වෙනවා අලුත් කරන්න පුළුවන් දේ අලුත් කරලා කියන මතකද? අර කරපු වැඩි මේ කරපු වැඩි අර සැක මේ නිවල ගන්න වට කරගෙන ඒක සුවාතරම් කියලා සංකේතයක්. ඒ ඡන්ද සම්පත්තිය කියන එක මේ දැනකින් චිත්තක්ෂණයකින් විනිර්මුක්ත දෙයක් වගේ ලව්ලකට. ඒක හිතනම ප්‍රාතික වාදනයක බල අසන් අඩු කරලා අත්ගෙනත් දෙයක් වගේ පාන ඡන්ද සම්පත්තිය. මේ උපයාගත් දෙයක් වගේ ගන්න. ඒක ඉක්මනට අපි වෙනවා ඒ විශ්වාසීය ගත කරන්නයි වෙනවා මේක බුදු කරන විතරයි දෙවිලි වෙන විතර ගන්න. ඒ වගේම අපිට මේ ලැබෙච්ච මේ පැවිද්ද, කල්යාණ මිත්‍ර ආශිර්වාද ලක්ෂණේ වගේ දේවල් මස්තක මතජක්කාරකට ගන්නවා වාසලයි. ඒක ජීවී වාසලයි. එන්නේ මේ දුරුත් වස්තුව කල්පනා කරලා බලනකොට මොන මොනවායි අත්දැකීමක්. ආනන්ද ඒ දෙයට අනාගතයේ ඒක මෙනේක මේවා ඒකෙන් ඔරේ කියන දෙන්නන අද විපස්සනාවේ කියන හැකි සංඥා කරන්නේ මෛත්‍රී සංකල්පය කියන්නේ ඕකටමයි සුඛ පරමත්තුන් විචේ මේ පංචේතුන් අපිට ලැබිලා තියෙන මේ සුඛ පැත්ත විතරක්ම කල්පනා කරන්න පුළුවන් නම් මේකයි චේතු විමුක්තිය කියලා ඒ ළඟ දවසකට එක අසුරසනා ගන්න බලන්න. ඉතින් මේක ප්‍රමාදම. අනේ වදිනවා කියලා. අනේ අපිට ලැබිච්ච මනසාගත භාවය. අනේ අපිට ලැබිච්ච මනසාර සංකප්පය. ලැබිච්ච බලසංකාර වන්න ප්‍රතිපදාව. අනේ ඊ බලයන් සාසේ අනේ මේක එහෙම තමයි කියනවා එහෙම ඒක අපිට ගාන ප්‍රදේශයක තමයි තමයි සමාරම් වෙනවා නම් ඒ රතුන් දෙන්නේ පින්න පාදයට ණය නෑ ඒ චිත්තක්ෂණය මේ දිවරයක් නෙවෙයි මේකේ අදහස ඒ මොකද මේ හැකියාව ඒ නිසා අපි මුළු ජීවිතය සමාවිචාරවා මුළු භවයේ පුරාම ඇතිවෙච්ච දේරම මොනවා කරලා එක චිත්තක්ෂණයකට කපන්න පුළුවන් ක්‍රමයක් ඒකක් තමයි හැකි සංඥාව. ඒක තමයි අපිට ලැබෙන තියෙන අවබෝධ කරගන්න. ඒකම එක. ඒකක් සම්පූර්ණයි කතා. ඉතින් ඒක එක්කෙනෙක්වත් කවදාකවත් ඇකේටි නැති සංකල්පයකට නෙමෙයි මම කතා කරන්නේ. කිසිම කෙනෙකුට තවද පුරා පවතින දෙයක් අපිට අවශ්‍ය වෙලා ඉන්නේ පුළුවන් තරම් ඉක්ම කරගන්න ඉක්ම වෙච්චාන් වැටෙන්න තු පුළුවන් තරම් වෙනකවත් ගන්න මේක අත්‍යවශ්‍යයි. වැටුණොත් තමයි නමුත් තව දෙයක් කියන්නයි. මේකයි අපි සාකච්ඡා කරන්නේ. මේකයි කාර්යයකට. මේක තමයි පිළිබඳව කටයුතු කරනකොට ඊදම් සීයෙන් දුතු කටයුතු කරන්නේ. බලන්න දැන් සාකච්ඡා කරනවා. ආනේට ඉදිරිපත් කරගන්න පුළුවන් නම් මේ ලබන සෑම චිත්තක්ෂණයකම සාධුනික තරංගණීය බුද්ධියක් කියලා. මේ මේ මොහොතේ ලැබෙන නිවනක් ලැබෙනවා කියන එක අතුවාදිනවා. පැහැදිලිවම මේක හිතන්න. පැහැදිලිවම අපිට ලැබිලා තියෙන්නේ ඉතාලම දුරේ පවත්තාවක්. වලපිච්ච වලට ඉතාලම දෙවිතයි ඕනමකට දෙවිකක් කරගනදී මේ පුතක් පුතක් කියලා. ඉස්සයි ගංගාවන් ඉතිම මොලෝකියාවල ඉස්තියන වගේ. ඇයි මේ පුතක් ගන්නේ? අපි පොදු මානසික අත්දේ මානසික මානසික අත්දේ මානසික අත්දේ පුළුවන් නම් ඒකට ඇති වෙන කාරණා දෙන්න සක්කෝ කියන ගුණය බුදුහාමුදුරු විසින් ඉදිරිපත් කළාද ඉතාමත් වැදගත්. ඉතින් අද මේ වගේ අරුතේ අටයකට ආසන වෙලාවක් තියෙනවා. ධර්ම හොඳේ ශක්ති ප්‍රමාණයට මේ සත්‍යවාදී තුන කොහොමද සීල පූර්ණේ සමාධි පූර්ණේ ප්‍රඥා පූර්ණේ කටයුතු කරන්නේ කොච්චරක් මේකට මේක උදාහරණ සත්‍යය කියනවාද තව ඉදිරියට කරගන්න මේ වගේ සමනෝත්තරකයෙන් කොහොමද කටයුතු කරන්නේ කියන එක නැත්නම් ඉතින් අපි මේ ලැබිලා තියෙන අනන්‍ය අත්කුසලේ කලකාරණ කියන එකක් වශයෙන් මේ කරන කටයුතු අත්දැකීම් සම්පූර්ණ ගුණයෙන් යුක්ත කිරීමෙන් අපිට විතරක් නෙමෙයි ඉස්සරහට මේ රෝගීට ආදර්ශයක් කියලා අපේ ජීවිතයත් ආතන් වහන්සේ වෙනකොට කරගෙන සාකච්ඡා කිරීමෙන් පුළුවන් තරම් මේ වගේ මිත්‍ය ප්‍රශ්නයක් ආකාරාත්මකයට ලං වීමට මේ ධර්ම දේශනාවත් ඒ ස්වාමනා වේවා ආකාරයෙන් අපිට ඒ ධර්ම දේශනාව දේශනා කරනවා Thank you. වාසී පූජ්‍යපාද ගරු උදේවිදකම යමජීව ස්වාමීන් වහන්සේ. Thank you. Thank you.